අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දවසේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි ඉල්ලා සිටිපු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපේ සැසිවාරයට ආරම්භය ලැබලා දෙන විදියට වැඩමුළු නායකත්වයේ. අවසරයි ස්වාමින් වහන්සේ අද දින සාකච්ඡාවට ප්‍රශ්න 11ක් ලැබිලා තියෙනවා. ඒ 11ම කමඨහන් ප්‍රශ්න. පළවෙනි ප්‍රශ්නය අති ගෞරවනීය ස්වාමින් වහන්ස පර්යංක භාවනාව මා සක්මනේදී හොඳින් සිත සතිමත්ව පර්යංකයට විත් වාඩි වුණා සිත කයට ගත් විගසම ආශ්වාස ප්‍රාශ්වාසයක් හදවතේ ගැස්මත් සමග ඇඟ ඇතුලේ කම්පන චංචල ගති රසක් එකවර දැනීම නිසා මගේ ඇඟ කර්මාන්ත ශාලාවක ස්වરૂපයක් ගත්තා නමුත් මේ ස්වභාවය ටික වේලාවක් ගත වෙද්දී ක්‍රමයෙන් අඩු වේගන යන බවක් අත්විඳා. ඉන්පසු සුපුරුදු පරිදි ඇඟේ ඇතිවන වේදනාවලට හිත ගියා. මීට පෙරදී ඔබ වහන්සේගෙන් උපදෙස් ලැබුණේ අලියකු විශාල බටපඳුරක් එකින් එක ගලවා අවසන් කරන්නාසේ එන වේදනා දෙස එකින් එක බලන්න කියායි. නමුත් මගේ හිත බැසගත්තේ විශාල වේදනාවක් එන එක තැනකටය. සෑම පර්යංකයක් ඉවර වෙන තෙක්ම මෙම වේදනාව දෙස බලා සිටියද එය වැඩිවීමක් මිස අඩු වූයේ නැත. පින්වත් ස්වාමින් වහන්ස මෙම වේදනාව පර්යංකයෙන් මිදුනාට පසු නැති වෙනවා නම් මෙය විඥානයේ මායාවක්ද එසේනම් මෙය හිතේ ඇතිවන ඉතුරු කොටස් වන රූප සංඥා සංස්කාර සමග පංච උපාදානස්කන්ධය පවතිනවා නේද මෙම ඇතිවීම නැතිවීම තුල තිලක්ෂණය පවතිනවා නේද යන හැඟීම මට ඇතිවේ එසේ සිටීම හරිදැයි වැරදිදැයි කරුණාවෙන් මට පහදා දුන මැනවි ඔබ වහන්සේගේ ජීවිත නිදුක් නිරෝගී වේවා ඉක්මනින් නිවන් දොර ඇරේවා මේකෙදී අර පටන් ගන්නකොට ලියනවා මේක කර්මාන්ත ශාලාවක් වගේ කියලා. ඇත්තටම මේක බලවේග පේස කර්මාන්ත ආයත ශාලාවක් වගේ. ඇතුළට ගියාම කතා කරුවට ඇහෙන්නේ නැතරම් දඩබඩ දඩබඩ සද්ද. ඉතින් ඒ වගේ තමයි ඇතුළට හිත ගියොත්. ඉතින් ඒක සමහරවිට බය එලවනවා. සමහරුන්ට ඒක නూరుණු පුරුදි. තමන්ගේ ගෙදර තමන්ට ඊතරම් නూరుණු පුරුදි. නමුත් මේ කර්මාන්ත ශාලාවක වගේ ඉන්නවා කියනොත් මම මැරිලා නැහැ කියලා හොඳටම විශ්වාසයි. නිින්ද කියලා නැහැ කියලා හොඳටම විශ්වාසයි. සතිය තියෙනවා කියලා හොඳටම විශ්වාසයි. මේ කර්මාන්ත ශාලා ස්වරූප තමයි සද්දයක් වෙන්න පුළුවන්, වේදනාවක් වෙන්න පුළුවන්, හිතවිලක් වෙන්න පුළුවන්. ඒ හැම එකකෙම කියන්නේ මැරිලා නැහැ කියලා. ඒ හැම එකකෙම කියන්නේ නිින්ද කියලා නැහැ කියලා. ඒ හැම එකකෙම කියන්නේ අසත්‍යමත් නැහැ කියලා. එනිසා මේ හැම දෙෙම පෙන්වන්නේ භවය, පැවැත්ම. ඔහි දිගට යන ක්‍රියාවලිය. ඉතින් කර්මාන්ත ශාලාවක් බග පේනකොට මේ ලියන එකන සතුටින් වගේ ලියලා තියෙනවා. මොකද ඒ කර්මන්ශාලාවේ එන ඔක්කොම කලකෝසාවල් වෙනුවට වේදනාවක් එනකොට ඒකට එච්චර කැමති නෑ. ඒක වැඩි වෙමින් පවතිනවා කියන්නේ. ඒ වගේම සද්දකින් ගමන්ට බාධා වුණා නම් භාවනාවට සද්දේ තමයි අපිට කියන්නේ ඔබ මැරිලා නෑ කියලා. නිින්ද කියලා නෑ කියලා. අසත්‍යමත් නෑ කියලා. ඒක බාධාවක් නෙවෙයි අරමුණක්. මේ ත්‍රිවිධ ලක්ෂණය මැරිලා නෑ නිින්ද කියලා නෑ ක්ලාන්ත වෙලා නැහැ, සීමුරුද වෙලා නැහැ කියන අරමුණක් කරගත්තොත් උවතර තාරාතිරන්නේ නැහැ. සද්දයක්ද, වේදනාවක්ද, හිතවිල්ලක්ද, ආනාපානෙද, පිම්බීම හැකේ මොකක්වත්ම නැහැ. යෑම කියන පොදු ලකුණ තමයි ඔබ තාම මැරිලා නැහැ. ඔබ තාමට ඔබට තාම නිගිල්ලත් නැහැ. අසත්‍යමත් වෙලත් නැහැ. ඒ නිසා ඔක්කොම එක මාළයට අමුණන්නේ. තමරව නොදැරිය හැකි තරම් සතුටි, සමහර නොදැරිය හැකි තරම් දුක්. සමහරවට දුක් කියලා නම දානවා, සමහරට සැප කියලා දානවා, වේදනා කියලා දානවා, සද්ද කියලා, හිතවිලි කියලා දානවා, ආනපාන කියනවා. මොන જાති කෙරුවත් මැරිලා නැති බවට ලකුණු. මේ ත්‍රිලක්ෂණේ පැත්තක තියලා මේක අවදිභාවයට ලකුණක්, අප්‍රමාදයට ලකුණක්, එළඹ සිටි ගතියට ලකුණක් කරගත්තොත් මුළු ජීවිතේ අපි කරා එන හැමදේම අපිට ওই කාරණා තුන මතක් කරලා දෙනවා. එහෙන් බැලුවොත් ඕකේ උච්චාවච භාව නැහැ. ඒ වගේ ළඟ පේනව තමයි ගොඩක් පේන්නේ. ඈතට යනකොට මුහුදේ ළඟ බින්දෙන රැළ හරි උසයි. ඈතට යන්න යන රැලි තියෙනවා. සිටිජියට යනකොට රැල්ල පේන්නෙම නැහැ. එනිසා මේකේ ගැඹුර දැක්කොත් මම කිසි ගණන් ගන්න දෙයක් නැහැ. ලං කරලා බැලුවොත් එන්න ලොකු රැළක්. ගහගෙන ගිහිල්ලා මැරෙන්න පුළුවන් තරම්. ඒ නිසා ඒක බල්ලපොඩ ඈත බලන්න ඒ රැලි බිඳුනට තමාට ඒ රැලි බිඳින්නෙත් නැහැ. උහේම අතුල යටයක්. ඉතින් අන්නේ මේ මේ සමස්තය බලන්නම් සිටිජිය දිහා බලන්න. එක එක බලන්න ඕන නම් ඉවුරේ බලන්න. ඉවුරේ බැලුවොත් බය හිතෙනවා. සිතිවිලි බැලුවොත් කියලා කෝටි ගණන් රැලි කියනවා ගණන් ගන්න දෙයක් නැහැ. අන්නේ විදිහට මේ දෘෂ්ටි කෝණ දෙක තුනම බැලුවොත් අපිට පේන්න පටන් ගන්න මේවා කොච්චර කතන්දර හදනවද කියලා අපි. අපි කොච්චර මේවා ප්‍රපංචකරනද වාග් බහුල්‍යයට ගිහිල්ලා කට කච කචේට එහෙම නැත්නම් සම්පප්පලාප වලට හිස්පස් වලට දොඩ වුණාද ඒ වෙනුවට මේ චිත්‍රය බලන්න මම මැරලා නැහැ මම නිින්ද ගිහිල්ලා නැහැ මට. මට ක්ලාන්ත වෙලා නැහැ කියන එකට විත පැමිණෙන හැම දෙයකින්ම බලන්න. එතකොට තමයි තේරෙන්නේ මේ අවදි භාවයේ පැය 24ම තියෙනවා. ඔක මේ පරියංකේට ආවා, පරියංකේදී කැඩුනා, සක්මනට ගියා, සක්මනේ හැදුවා, ආයෙ කැඩුනා. ඒ ඔක්කොම බොළඳ කතා, ළමා කතා. මේ වැලිපත් වෙන කාලේ කතා. භවයේ කියන එක එක දිගට දිගටම පවතින ඕකේ එක එකට එක එක ජවනිකාවට නංගම් දෙන්න සංඥා දෙන්න තාරාතිරම් දෙන්න ගියොත් අහුවෙනවා. ඌවට යන්න හරි. ඒ නිසා අනිච්චන් දුක්ඛ නෙවෙයි සතිය තියෙන බවට ලකුණක් කරගෙන ඉදිරියට යන්න. දෙවැනි ප්‍රශ්නය තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. පළමුවෙන්ම මම වම දකුණ වශයෙන් ටික වේලාවක් සතිමත් වෙමි. ඉන්පසුව පාදය එසවීම ඉදිරියට ගෙන යෑම තැබීම කෙරෙහි සිත යොමු කරමින් සතිමත් වේ. පාදයේ පොළවට ස්පර්ශ වීමේදී වැලි අතර තෙරපීම, වැලිවල රළු බව, සිනිදු බව, සීතල, උණුසුම හඳුනා ගනී. පාදය එසවීම, ඉදිරියට යෑමේදී පොළවට පාත්වීමේදී, වැලි සමග ස්පර්ශ වීමේදී එතන එතනම ඇතිවන නැතිවන ආකාරය පිළිබඳව සතිමත් වෙමි. වීරයෙන් උත්සාහයෙන් සක්මන් භාවනාවේ යෙදෙමි. පර්යංක භාවනාව මූලික කර්මස්ථානය වශයෙන් ආනාපාන සති අරමුණෙහි සිත යොමු කර ටික වේලාවකින් හුස්ම ඇතුළු වීම පිටවීම සියුම්ව දැනේ. සිත තැන්පත් භාවයට පත්වෙයි. ටික වේලාවකට පසුව දැනෙන දැනෙන දැනෙන අරමුණු ඇතිවන නැතිවන ආකාරය දකිමින් බොහෝ වේලාවක් සිටිමි. සිත බොහෝම සැහැල්ලු භාවයට පත්වේ. සිතට ප්‍රබෝධමත් බවක් දැනේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා කරගෙන යන ආකාරය නිවැරදිද යන වග හා භාවනාව ඉදිරියට කරගෙන යන ආකාරය ගැන පහදා දෙන්න. ඔබ වහන්සේට නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා. මේ ආත්ම භාවයේදීම නිවන් අවබෝධ වේවා. මේක දිගට කරගෙන ගියොත් ලොකු පරිණාමයකට හම් වෙනවා. දියුණුවක් ඇති වෙනවා. වෙලා තියෙන අපිට අර ඒක පාරට දාගත්තට පස්සේ දිගට කරගෙන යන්න බැරි කම. පොඩි සැකයක් තියෙනවා කමක් නැහැ. ඒක නම් ප්‍රශ්න නැහැ. දිගට කරගෙන යන්න කරගෙන යන්න තමයි තේරෙයි. ඔය ඇතිවීමෙන් නැතිවීම යන සිද්ධි වලට නංගන් දෙන්න යන්න එපා. හොඳ නරක මනකින් යන්න එපා. මනින්ද කී ගමන් ආතතියක් එනවා. කොයි එකක් නැති වෙනවා. කොයි එක වුණත් එහෙම අපි අල්ලලා තියාගන්න බැරුවට හිතින්නේ නැහැ. අල්ලන්න යෑම ටික අල්ලගත්ත ටික විතරයි දුක දෙන්නේ. අල්ලපු නැති හැරේ 99%ක්ම ඒ වගේ කවදාකවත් දුකක් එන්නේ නැහැ. අපි අතනින් පතනින් එකක් දෙයක් අල්ලා ගන්නවා. ඒක විතරමයි දුක දෙන්නේ. ඒ නිසා ඒකත් ඔය නිකන් යන්න අරපුවාම හැමදේම ඇවිල්ලා යනවා. ඒක දිහා බලාන ඉඳ ඉඳ මේ සංසිද්ධියෙන් පොඩි දුරස්ත භාවයක් එන්න පටන් ගන්නවා. පේනකොට මෙහෙම උත්සන්නව ආසන්නව පේන්නේ. සිද්ධිය දිහා බලලා මෝරන්න මෝරන්න එහෙම නැත්නම් භාවනා දියුණු වෙන්න දියුණු වෙන්න ඒකට ඈත සිද්ධ වෙන දෙයක් වගේ. අසල් ගේක සොරකම් ගිය දවසක කුහුල් සිතින් තන්නේ තම ගේරක් කියලා හොරකමක් වෙලා තියෙනවා. හැබැයි අල්ලපු gedera. ඉතින් අපිට කුහුලක් තියෙනවා හෙට අපේ ගිහි කඩයිද කියලා තාම අපේ ගියේ නෙවෙයි. ආන්නේ විදිහට මේ බලහින් දැක්ම නිකන් දුරස්ත බැල්මක් වෙනවා. උපේක්ෂා සහගත බැල්මක්. ඒ නැත්තම් දැඩි සම්බන්ධතාවයක් නැතුව ඈතක තියෙන දෙයක් වෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට ජීවිතේ හරීම කම්මැලි. පුදුමාකාර කම්මැලි. හොඳ ලොකුම කම්මැලිකම තමයි නිවන කියන්නේ. ඉතින් කට්ටියට මේක ගෙට එනකොට මේක තේරෙනකොට නිදි වැටිලා කම්මැලි වෙලා ඒකාකාරී වෙලා වෙන උරුරෙක් හොයාගෙන වෙන කමටහනක් හොයාගෙන වෙන භාවනා මධ්‍යස්ථානට ගිහිල්ලා ඉතින් අර එන හුදු විවේකයේ කම්මැලි ස්වරූපයෙන් එන විවේකෙ බිඳ ගන්න බැරි වෙනවා. ඒ දුරස්ත භාවයේ පේන දුර්ලභමක් විදියට. ඉතින් ඒකට ආයෙ හිත පෑදිදියට බොරදියෙක් වෙනවා. ජීම් නැතුව මේ tempත් වෙන එකටම අනුග්‍රහ කරන පුදුමාකාර ඥානයක් ඒක මේ ලෞකික ඥානයක් නෙමෙයි දෘෂ්ටි ඇති වෙන්න ඕනේ. ඒක ඇතිවීමෙන් පවතින කෙනෙක් තමයි මේ ඉල්ලීලා තියෙන්නේ. ඒක දිගට යන්න අරින්න. එතකොට තමයි බලාපොරොත්තු වෙච්ච නැති දෙයක් ගෙට ගෙවදී. තුන්වෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට මාගේ নমස්කාරය වේවා. පුරුදු පරිදි 22 වෙනි දින උදේ වරුවේ පරියංක භාවනාවේ යෙදුණෙමි. ආශ්වාස ප්‍රශ්වාසයට හිත තබාගෙන මනා සතියෙන් නාසිකාග්‍රයට හිත යොමු කර සිටින විට සැහැල්ලුවෙන් පටන්ගත් ආශ්වාස ප්‍රශ්වාසය ටිකෙන් ටික ගොරෝසු වන බව දැනගනිමින් හා දැකගනිමින් සතියෙන් සිටින අතර ආශ්වාස ප්‍රාශ්වාසය දිගු හා කෙටි වෙන අවස්ථා දැනගතිමි. දැකගතිමි. ආශ්වාසය හා ප්‍රශ්වාසය අතර කෙටි අතරක් ඇති බව දැකගතිමි. ටික වේලාවක් භාවනාවේ යෙදෙන විට ක්‍රමයෙන් තුනීවන ආශ්වාසය හා ප්‍රශ්වාසය නොදැනී ගියේය. කොතෙක් වේලා සතිමත්ව ලං වී බලා සිටියද හුස්ම ගන්නා බවක්ද හෙළනා බවක්ද නොදැනුනි. ඒ වෙලාවේ මට හැඟී ගියේ සියුම් වූ වායු රැල්ලේ ස්පර්ශය දැකීමට නොහැකි වන්නේ සිත අවිද්‍යාව නම් වූ අඳුරින් වැසී ඇති නිසාත් කෙලෙස් වලින් සිත පිරිසිදු වී නැති නිසාත් බවයි. ඒ සමගම මා කියවූ දහම් පොතක තිබුණු පහත දැක්වෙන ප්‍රකාශය සිහිවිය. බිත්තියක් ඇත. එය සම්පූර්ණයෙන් වැසී යනසේ චිත්‍රයක් ඇඳ වර්ණ ගන්වා ඇත. බිත්තිය දෙස බැලීමේදී පින්තූරය පෙනේ. බිත්තිය නොපෙනේ. ඇතින් ඇල්ලූ විට බිත්තිය අතට දැනේ. පින්තූරය නොදැනේ. මෙයින් කියවෙන්නේ පෙනෙන දේ නොදැනෙන දේ බවත් දැනෙන දේ අසු නොවන බවත්ය. මේ අනුව වැටහි ගියේ සක්කාය දිට්ඨිය දුරු වී ගිය බවකි. එදින සවස් කාලයේ ධර්ම දේශනාවේදී හුස්ම රැල්ල නොදෙනී යන්නේ සක්කාය දිට්ඨිය බිඳී යාම නිසා බැව් දේශනා විනි. එයින් මගේ තීරණයද නිවැරදි බව වටහා ගතිමි. ඉන්පසුව පර්යංකයට සිත තබා හිස මුදුනේ සිට යටිපතුල දක්වාත් යටිපතුලේ සිට හිස් මුදුන දක්වාත් සතිය පිහිටුවා ගනිමින් සතිමත් වීමි. බොහෝ වේලාවක් එසේ සිටියත් වෙනදා මෙන් කිසිම ශාරීරික පීඩාවක් නොදැනුනි. වෙනදාටත් වඩා වැඩි කාලයක් සතිමත් බවෙන්ම සිටියෙමි. එවිට මහා ප්‍රීතියක් ඇති වුනි. එවිටද අහෝ සැපයි අහෝ සැපයි යන කියමන මතක් විනි. ඒ සමගම ඒ ප්‍රීතියද හේතුන් නිසා හටගත් දෙයක් බවත් හේතු නැතිවීමෙන් නැති වී යන බවත් මෙනෙහි කළෙමි. සියල්ල කැරගෙන රෝදයක් මෙන් පවත්නා ධර්මතා බවත් හැම විටම උත්පාද තිති බංග යන ධර්මතාවයනට යටත්ව පවතින ගලායාමක් ලෙස වැටහි. අල්ලා ගත හැකි කිසිවක් නැති බවත් පෙර නොතිබීම හටගෙන වෙනස් වන නැතිවෙන චිත්ත චෛතසික පරම්පරාවක පැවැත්මක් ඇති බවත් වැටහි. කම්ම චිත්ත ඍතු ආහාර හා මෞපිය එකතුව යන හේතුන් නිසා හටගන්නා ඵලයක් බවත් ඵලය හේතු වීමෙන් ජාති ජරා ව්‍යාධි මරණ යන ධර්මතාවයන්ගේ චක්‍රාකාර සිදුවීම් සමූහයකගේ ගලා යාමක් තුල අතරමං වූ පැවැත්මක් ඇත්තේ යයි සිතේ. මේ ගැන කරුණු පහදා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. මේකට ඉන්ද්‍රිය ප්‍රතිපද ඥානයයි ඉන්ද්‍රිය ප්‍රතිපද නැති ඥානයයි ගත්තහම බොහෝ විට ලිපියේ තියෙන මේ ඉන්ද්‍රිය ප්‍රතිපද ඥාන සම්බන්ධව අත ගෑවට පේන්නේ නැහැ, පේනවට අත ගහන්න බෑ. අන්නේ වගේ දෙයක් මේ ඉඳුරංගත තියෙන. අපි මුළු ජීවිතේම විශ්වාස කරගෙන ඉන්නේ මේ ඉඳුරංග. ඒ ඉඳුරන ඒකාන්තියම අපි නොමග යවනවා. ඒක පිනවන්න පිනවන්න අපි අපාගත වෙනවා. නැත් ඉන්ද්‍රිය බද්ධ නැති ඥානයක් තියෙනවා. ඉන්ද්‍රිය සීමා යහ පැත්තේ ගිය ඥානයක්. ඒ පැත්තේ බලනකොට මේ ඉන්ද්‍රිය බද්ධ ඥානය පොඩි උන් කක්කත් එක සෙල්ලම් කරනවා වගේ. ඒ නිසා අපිට පුළුවන් මේ ඉන්ද්‍රිය බද්ධ ඥානෙන් යහ පැත්තට යන්න. එතකොට අපි නීවරණ නැති ඒ රූප ලෝකයකට යනවා. ඊට පස්සේ ඒකත් ඉක්මවට පස්සේ අරූප ලෝකයකට යනවා. ඒවට ගියහම මේ ඔක්කොම නිකන් අර පොඩි උන් කරන ළමා වැඩ ටිකක් විතරයි තියෙන්නේ. ඉතින් ඕකේ මුළු අභිධර්මෙම තියෙනවා. මුළු පරිසම්පාදෙම තියෙනවා. නමුත් අරූප ලෝක අරූප ලෝකට යන ඕව එච්චරම වැදගත්ුත් නෑ බලපාන්නෙත් නෑ. ඉතින් ඒ නිසා ඉහළට ඉහළට යනකොට යනකොට මේ විස්තර එච්චරම අවශ්‍ය වෙන්නේ නෑ. මේ හරියට ගොඩක් කෙලස් කැපෙනවා. බරපතල කෙලස් කැපීම සිද්ධ වෙන ඔය හරියේදී ඉහළට යනකොට ඔය කතාව කියන්නේ ওই වචන වලින් නෙවෙයි. ඔය තියෙන වචන පාවිච්චි කරන්න වෙන්නේ නැහැ. එතකොට ආර්ය e විවහාරේ එන්න පටන් ගන්නවා. පේන දේ විතරයි කියන්නේ, කියන දේ විතරයි බග වෙන්නේ. මේ උගක් ණයට ගත්ත ඥාන. ඒව ගත්ත නිසා ඉන්ද්‍රියපති ඥානයේට මේ ණයට ගත්ත දේවල් දාපුවාම මේ કૃතිම වර්ණ ගන්නපු පළතුරු වීමක් වාගේ. හැම કૃතිම වර්ණකයක්ම පිළිකා ජනකයි. කාසිනෝජෙනි. මේකේ උගක් වර්ණ ගන්නලා තිනවා. කසායට දාපු අයිසරුවක් බෝතලයක් වගේ. ඉතින් ඕවා ටික අයින් කරලා වැටෙන දේ විතරක් ලිව්වනම් එවිටකොට අපි කතා කරන්නේ පේන දේ කියනවා. ඒවට කියනවා ප්‍රත්‍යක්ෂණය කරන්න කියලා. එතකොට ඔය උගා සමීකරණ පාට අවශ්‍ය වෙන්නේ නැහැ. ඕන වෙලාවක් තියෙනවා. නමුත් ඉහළට යන්න නම් ඒක අමතක කරන්න ඕනේ. හරියට විතක්ක අමතක කරලා ඉහළට යනවා වගේ. ඉතින් ඒ නිසා ওই පාරේ තව ඉදිරියට යනකොට ওই වගේ වචන පාවිච්චි කරන්නේ නැතුව ওই පණිවිඩයේ sannivedana කරන්න පුළුවන් මේ බොහොම කෙටියට. ඒක නිසා ප්‍රත්‍යක්ෂය අද්දුරු දේ පමණක් කමඨාන්ට යතුරු කරීම හරහා රචනය කෙටි කරන්න පුළුවන්. කෙලින්ම අනික් කෙනාගේ හදවතට කතා කරන්න පුළුවන්. ඒ නිසා තව ටිකක් ඉස්සරහට යනකොට මේක සුද්ධ වෙයි කියලා බලාපොරොත්තු වෙමු. හතරවෙනි ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ මාගේ මූල කර්මස්ථානය ආනාපාන සතියයි. මම දැන් මෙතන ඉන්නවා යයි සිතා ඉඳගනිමි. ඉඳගෙන ඉන්නා බව පිටුපස කොට්ටේ වැදීමෙන් දැනගනිමි. සංසුන්ව ඉඳගෙන සිටිමි. ආනාපානය තුනී වී ගොස්ය. කිසිම දෙයක් නොකර ඉඳගෙන සිටිමි. ටික වේලාවකින් සිතුවිලි පැමිණේ. ඒවා දෙස බලා ඉඳිමි. සමහර සිතුවිලි විකාරය. හඳුනාගත නොහැක. සමහර සිතුවිලි විතක්කයන්ය. ඒවා එන විටම සතියෙන් හඳුනා ගනිමි. ඔබ වහන්සේ පවසන පරිදි ලේ පිටම සතියෙන් දැකගත හැකිය. ඒවා wenwen වශයෙන් ඇස්පනා පිටම සතියෙන් දැකගත හැක. සමහර සිතුවිලි ඔස්සේ කතා ගොතයි. ඒ බව සතියෙන් දකිමි. මේ එන සිතුවිලි මගේ නොවන බවද වටහා ගනිමි. ගඟ දෙස බලා සිටිමි. ගඟට අත නොදමන අයුරින් සිටිමි. මේ අයුරින් පැයක් පමණ වේලා පර්යාංකයේ ඉඳිමි. ඉදිරි ගමනට ඔබ වහන්සේගෙන් උපදේශක් පතමි. සක්මන නිසි නින්දේ සතියෙන් gediya පිටින් කෙරේ. ඒ ගැන ප්‍රශ්නයක් නැත. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඉතින් මේ ගමනේදී මොකක් අහුලා ගත්තත් හිතවිල්ල අඳුරා ගන්නවා මේක විතක්ක මේක විචාර ඔක්කොම සිල්ලර බිස්නස් එකට යනවා. අඳුර ගන්න නැතිව යන හරිය තොග බිස්නස් එකට යනවා. දුක එන්නේ සිල්ලර බිස්නස් එකෙන් විතරයි. අඳුර ගන්න නැතුව ගිය කිසිම දෙකින් දුකක් එන්නේ නැහැ. ඒ ගැන භාවනා කරන්න ඕනෙත් නැහැ. එතන නිවනක් ගන්නත් බෑ. ඒකෙන් දුකත් නැහැ. අඳුනා ගන්නේ අපේ රුචි අරුචිකම් වල හැටියට. අපේ සල්ලඩේ පෙනේරේ හැටියට තමයි ඉතුරු වෙන්නේ. ඉතින් අඳුර ගන්න දෙයින් කියකි මගේ හිත මගේ හිතේ තියෙන ෂටගතිය, මගේ හිතේ තියෙන විදස්තන උපක්ලේශ තියෙන ඔක්කොම අවුලක් නැහැ. බර ගානක් යනවා තොග බිස්නස් එකට. ඒ එකක්වත් දුකක් දෙන්නේත් නැහැ. නිවන සඳහා අරමුණු වෙන්නේත් නැහැ. කරදර වෙන්නේත් නැහැ. මතකත් නැහැ. ඩීලර් බිස්නස් එකට අපි ෆෝසෙප් එකක් දාලා එක එක අහුලනවා. අහුල ගන්න ටික විතරයි දුක දෙන්නේ. ඒකෙන් විතරයි මගේ චරිතය කියන්න පුළුවන්. ඒකෙන් විතරයි මම ගෙනාවු කර්ම ශක්තිය කියන්න පුළුවන්. ඒකෙන් විතරයි මගේ ආශය අනුසය ධර්ම මොනවද කියලා කියන්න පුළුවන්. නිසා අහුලනව නෙවෙයි ඇහිලෙනව. කර්මානුරූපව මේ තොගේ යනකොට ඒකට යන්න දෙන්න හිතෙන්නේ නැහැ. ඒක අරගෙන මල්ලේ දාගන්න. ඉතින් ඒ දාගන්න ටික තමයි අපිට දුක දෙන්නේ. ඉතින් පහු වෙනකොට පහු වෙන තියෙනවා අපි කොහොමද 190ක් විතර නිවන් දැකලා තියෙන්නේ. අහුලන්නේ යන ගමනේ 100 දෙකක් විතරයි. ඒකෙන් තමයි 100%ක්ම දුක දෙන්නේ. ඉතින් ඔක එක දශමයක් ඇහිලිලා නැත කරපු ගම ලැබෙන දුකේ සෑහෙන ප්‍රමාණයක් කඩලා යනවා. ඉතින් ඒ නිසා අහුලන්නේ නැතුව ඔය යන්න හරි දුකම නැත්තම් සිල්ලර් බිස්නස් අතහැරලා තොග බිස්නස් වලට යනවා. එතකොට තේරෙන පටන් අර ගන්නවා මේ අන්ධ වෙලා ගොළු වෙලා ඇහැකනාසය දිව වැඩ නොකර අහුල නොගැනීමක් නෙවෙයි මෙතන තියෙන්නේ. ඇහැකන දිවනාසය අන්තිම අප්‍රමාදී සතිමත් හැබැයි පොට්ටෙක් වගේ ඉන්නවා. බීටෙක් වගේ ඉන්නවා. නොදැන්න කෙනෙක් වගේ ඉන්නවා. අතපය දිගාන්න බැරි කෙනෙක් වගේ ඉන්නවා. මලමිනියක් වගේ වෙනවා. අන්න එතකොට මේ මේ අනේවය පේන තියෙනවා මෙතෙක් කල දුක් දිදී පීරිගමින් පීරිගෑවෙමින් බැඳගෙන දීල්ලීකට ගිය දේවල් එයා ඔහේ ගමන් කරනවා. ඉතින් ඕක තමයි කම්මැලිකම කියන්නේ. ඔය තමයි නීරසකම කියලා කියන්නේ. ඕක තමයි ඒකාකාරීකම කියලා කියන්නේ. ඕක තමයි නිදිමත වෙන තැන. ඕක තමයි අසරණ තැන මම කවුද කියලා තේරුම් ගන්න බැරි තැන. ඒ නිසා මේ දන්නා තැන සිට නොදන්න තැනට යනවා කියලා කියන්නේ සිල්ලර් බිස්නස් ඉඳලා තොග බිස්නස් වලට යනවා කියලා අපි අන් ගාව ප්‍රශ්නේ. පස්වෙනි ප්‍රශ්නය අතිපූජනීය ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මනේහි සතිය පැවැත්වීම මම කාලයක් සතිය පුහුණු කළ අයෙක්මි. පාන්දර සක්මන් කිරීම පටන් ගන්න පෙර සියලු බුදුවරයන්ගෙන්ද මේ මොහොත දක්වා ආර්ය භාවයට පත් වූ උත්තම උත්තමාවියන් හට මගෙන් සිදු වී ඇති වැරදි ඇතොත් ඊට සමාව අයද සිටියෙමි. ඉන්පසුව සතිය ඇතිව සක්මන් කළේ පාදයේ ස්පර්ශවන විටම ඊට සතිමත් වෙමිනි. එවිට වෙනදා මෙන් දැනුණු ලනුපදුරේ ගොරෝසු බවත් වැස්සට තෙමුණු තැනක සීතලත් පාදයෙන් පාදයට වෙනස් වෙමින් බර වැටෙන ආකාරයක් දැක්කෙමි. ශබ්ද නිසා හිත පැන බවක් මතකයේ නැත. කවදාටත් වඩා සතිය හොඳින් පැවතුණි. සිතුවිලි දෙක තුනක් ඉඳහිට ඇවිත් වහා ඉවත් වී ගියමුත් පාදවල ගමන් මගද පැදුරේ තබන මිට සතිමත් වීමද නොකඩවාම සිදු වූ බවයි මගේ මතකය. පැය අවසන් වීමට ලං වෙන විට කකුල් පතුල් ගෙවිලා ගිහින් වගේ පොඩි රිදීමක් දැනුණද තැබූ කකුල් ඔසවන විටම ඒ වේදනාව නොදැනි අලුත් වේදනාවක් අනිත් කකුලේ දැනිනි. විනාඩි 50ක් හෝ 55ක් ගිය පසු ලනුපෙදුරේ කෙරවලට සක්මන් කරද්දී වෙහෙසකර ගතියක් ශරීරයටම පොදුවේ දැනුනි. පාද චලනය හා පොළවේ ස්පර්ශයත් ಗುಣ වීරයෙන් සතිමත් වෙමින් කෙළවරටම ගිහින් එතන නැවතීම ගැන සතිමත්ව සිටින විට මීවදයක මෝස්තරයක අයුරින් තිබුණු දැල අඩි 5ක් පහමාරක් ඈතට ගොස් විශාල වී පෙනුණා. එය සැබෑ කොටුවක්. 16 ගුණයකින් පමණ විශාල වී තිබුණා. හතරවරක් හතර. තත්පර කීපයක් බලා සිටින විට එම අලුතින් පෙනුණු විශාල වී තිබුණු දැල ඉස්සරහට පස්සට අඟල් කීපයක් යනු දුටිමි. එහි නලියෑමක් නොව මෙවන් දෙයක් මීට පෙර පොතකින් දැක හෝ අසා හෝ නැති මනසේ හෝ ඇසේ මායාවක් විය හැකි සිතා ආපිටට හැරි සතියෙන්ම ඊතා උනන්දුවෙන් අනිත් කෙළවරට ගොස් ඒ පැත්තේ දැලත් ලොකු වෙලාද බැලුවා. නමුත් එසේ වී තිබුණේ නැත. නැවතත් ආපසු ආවිට කලින් දැල ලොකු වී පෙනුණු තැනට විත් බැලූ විට ආයිත් පෙර පරිදිම දෙවෙනි වරටද එය විශාලව පෙනුණා. පහට gediya ගහන ශබ්දයට සක්මන ඉවර කළෙමි. පර්යංකය. ආනාපාන සතියයි මගේ කමටහන. සමා වෙන්න ස්වාමින් වහන්සේ. ආනාපානයේ සතිමත් වීම ටිකකින් ඉවත් වී ඉහත සිදුවීමම මට ඉදිරිපත් විය. මෙය ලියා ඉදිරිපත් කරම්ද නොකරම්ද එය ඉදිරිපත් කිරීම කළ යුත්තක්ද නොකළ යුත්තක්ද ආදී වශයෙන් හා මට බණීද කියා බයකුත් ඇති වුණා. එවිට මගේ මමත්වයේ තියෙන ආඩම්බර ගතියත් එහි වරදත් සතියට අහු වුණා. ඊයේ වූ එම සිද්ධිය අද උදේ පර්යංකයේදී මතකයට වරින් වර ආ නිසා ඔබ වහන්සේ මට තදින් මොනවා හරි කියා බැන්නත් කමක් නෑ ගුරුවරයාගෙන් බැනුම් අසාගෙන හෝ හරි මගේ යුතුය කියා මට හිතුණා. මෙය සංස්කරණය unedited නොකර සිදු වූ දේ එලෙසම කියා සිටින්නේ මට දැන් පමා වී සිටීමට කාලයක් නොමැති නිසා. හරි පාරට සතිය දාගෙන යන්න තදින්ම අවශ්‍ය නිසායි. මා අතින් යම්කිසි වරදක් වුණා නම් සමාව දෙන මෙන්ද වරදක් ඇතොත් දැඩි අනුකම්පාවෙන් උපදෙස් සහ ඉදිරියට යෑමට ඕදන්ද දෙනමෙන් ගෞරව පූර්වක දෙපා නැමද ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඔය මේක ලනුපැදුරේ ඇවිදිනකොට ගැටෙනකොට හැපෙනවා, දැනෙනවා කකුල ගෙවිලා වගේ. උස්සනොත් නොදැනියන. අනික කකුල දැනෙන. නැති වෙලා යනවා. සක්මන කෙලවරට යනකොට වෙහෙස දැනෙනවා. ඉතින් ඔක්කොගෙම කියන්නේ මං තාම මැරෙලා නැහැ. මං තාම නිඳ ගිහලා නැහැ. මට සති මට අසතියක් නැහැ. මේ දැල දිහා බලන එක පාට දැල ලොකු වෙනවා. මේ මෙව දිහා කල්පනා කරනකොට පේනවා මේ ඇත්ත හෝ වේවා මනෝ විකාර හෝ වේවා මේ ඉදිරිපත් වෙන දේ තියෙන හැම චිත්තක්ෂණයකම සතිය තියෙනවා. ඕවා සයිකොලොජි ෆිසිස් ඒ සයිකොලොජි වනේ ඒ කියන්නේ මේ දෘෂ්ටි මායා කියලා. අපි සතිපාසයේ ළමයට කැට පිටින් කියලා දෙනවා. දෘෂ්ටි මායාවල් ඕනම කෙනෙක් අහුවෙනවා. ඒවා ඇත්තට භාවනාවට අදාළ දේවල් නෙවෙයි. නමුත් මොන එකකින් හරි ඒකට හේතු නැයි කියලා කියන්නේ ඒකේ තමයි පණ නැති බව, මැරෙලා නැති බව දැනගන්නේ. මම ලාන්ත වෙලා නැහැ. නිින්ද ගිහිල්ලා නැහැ. ඉතින් ඒ වගේ සම්මේවා ඒ නිින්ද නොයෑම සඳහා මැරෙලා නැති බව තේරුම් ගැනීම සඳහා සීනත් වීම වෙලා නැති බව තේරුම් ගැනීම සඳහා පේන්නේ මනෝවිකාරයක්ද ප්‍රകൃතියක්ද කියන එක කොහොමඩක්වත් හොයන්න බෑ. මේ හිතින්ම වාගත් එකක මත මේ පොල්මන් කරනවා දිහිත ඇත්තටම තියෙන එකක්ද කියලා. මේ මනෝවිකාරය සහ ඇතිදී අතර පැහැදිලි බවුන්ඩරි එකක් නැහැ. පැහැදිලි සීමාවක් නැහැ. ඉතින් ඒක විස්තර සහිතව ඥානানন্দ සාංශගේ ඒ සංකල්ප සහ යථාර්ථ කියන පොතේ ලියලා තියෙන මහ පුදුමාකාර ගැඹුරක්. හැබැයි ඊට ඉස්සෙල්ලා ඒ පොතේ තියෙන කොටස් සෑහෙන ප්‍රමාණයක් කී.ආර්. සරච්චන්ද්‍ර මහත්තයා early buddhist thoughts of concept කියන එක ලියලා තියෙනවා. ඊටත් ඉස්සර මේක මතු කරලා තිබිලා තියෙනවා. අපි මේ දකින්නේ තියෙන දෙයක්ද දකින්න දේ තියනවාද තියෙන දේ දකින්නවාද කියලා. මේක මනෝ විකාරයක්ද නැද්ද කියලා. ඉතින් ඒක හොල්මනකින් ජපමන්තරයකින් වශී කිරීමකින් කාට හරි එම් පෙන්වන්න පුළුවන්ද කියන එක. පුළුවන් නම් මරු. ඒක තමයි දැන් ඔය බටේර ලෝකේ තියෙන අවතාර ප්‍රොජෙක්ට් එකේ කරන්නේ චිත්‍රපටි හදනවා. එයාට නොපෙනී යන්න පුළුවන්. ගිහිල්ලා යුද්ධ කරන්න. නිවන් දකිට නෙවෙයි. ඉතින් ඒක වෙනම ප්‍රොජෙක්ට් එකක්. ඒ අරගෙන තියෙන්නේ මේ ආසියා කරේ තිබිච්ච මේ රාමසරවලින් අවතාර වලින් අංජනන් වලින් ඒ අදහස් දැන් ඒගොල්ලෝ gediya පිටින් කාලා කරනවා. අපිත් මේ අනුන්ට මවාපාන හැම වෙලාවෙම අපි රැවටෙනවා. ඒ නිසා පේනදී චිත්‍රය අතගාලා බලනකොට පිටි අහුවෙන්නේ. බලනකොට චිත්‍රය අහුවෙන්නේ. ඒ නිසා අතගාපු දේ බලපන් බලපු දේ අතගාපන් කියලා කියනවා. ඒක තමයි විතක්ක කරපු දේ વિચાર කරලා බලන්න. යෝජනාව ඉස්තිර වෙන්න අරින්න ඊට පස්සේ තමයි ඒක අපිට පව හෝ දුක සැප ලැබලා දෙන්නේ. එimhe යෝජනා ස්ථිරත්‍ය නැති දෙයකින් අපේ ජීවිතේ වෙනස් වෙන්නේ නැහැ. ඉතින් අපි නිතරම මේ පවක් කරනකොට පුංචිට කරන්න බෑ. කාරණා පහක් සම්පූර්ණ කරගන්න ඕනේ පවක් සිද්ධ වෙන්න. නිකම් පවක් වෙන්නේ නැහැ. වුණොත් ඒ පවට මේ පත කර්මපත කියන්නේ විනක් කරන්නත් ඒ වගේ. ඒ ඔක්කොටම නැතිනේ කරන දේ දන්නවනම් විතරයි පින හෝ පව සිද්ධ වෙන්නේ. දන්නේ නැතුව මොනව තිද්ද වුණත් අල්ලපු ගෙදර අපිට මොන විදිහට චෝදනා කරත් මන් දන්නේ අර පව හෝ පින අංග සම්පූර්ණ නැහැ. ඉතින් මේකෙන් පෙන්වන මේ concept එකක්ද reality එකක්ද මේ මේ පොඩි මේ මේ දැල සෝල වෙලා පේනවා. ලං වෙලා පේනවා. අන්නේ පේනකොට මේක මනෝ විකාරයක්ද නැද්ද? කවුද තීන්දුව කරන්නේ? නඩුත් ආමරගේ, බඩුත් ආමරගේ, මගේමයි මනස. මම්මයි තීන්දුව කරන්නේ. ඉතින් මුද්‍රජාන්ති කියනවා හතරමන් හන්දියේක මැජික් පෙන්නන මායාකාරයක් වගේ කියලා මේ විඥානය. ඉතින් ඒකනේ අපි උදේ රාත්‍රියේ මේ රැකගෙන කණ්ඩ දීලා බොණ්ඩ දීලා නවලා නාවලා මේ තියාගෙන ඉන්න හදන්නේ. ඔය යකා මරණ මොහොතේදී මොනෝ කරයිද කියලා. අකරතැබ්බකදී ඉන්ටර්විව් එකකදී මොනෝ කරයිද කියලා. එහෙනම් මුරුකම් වැස්සක් වැස්සොත් මොනෝ කරයිද කියලා මොකාටවත් කියන්නේ නැහැ. එහෙව් නොකෑමනා දාපතුරා පට්ටපදුරු කඩප්පුලි හිතට නෙමේ මගේ කියාගෙන සලකනවා කියනකොට මාත් දවසේ වැඩි වේලාවක් මගේ කියාගෙනම තමයි ඉන්නේ හැබැයි. මෙච්චර වයිලා කතා කරුවත් මගේ කියන් තමයි ඉන්නේ මම දන්නවා මෝ කවම කවදාකවත් මගේ හිත සූපිනිසනන්නේ මට අනුකම්පා මිනිස නැහැ. කෙරුවොත් හිතාමතා සියල්ලම පව්. මේක බුදුරජාණන්සේ දේශනා කර තිනවා සබ්බේ සංඛාරා දුක්ඛා. සංස්කරණය කරන ලද සියල්ල දුක. සබ්බේ සංඛාරා අනිච්චා. එසාමිවා මගේ කියා ගන්න නැතුව යනාතේ යන්න ඇරිය නම් concept වෙච්චාමකෝ අපිට reality වෙච්චාමකෝ යථාර්ථ වෙච්චාමකෝ අපිට සංකල්පයක් වුණාමකෝ විදිකයක්වත් ගහපා දෙන්න යන්න එපා. අපි ඒකට හීන ලෝකයකට වැටෙනවා. මායා ලෝකයකට යනවා. මරිච්චි ලෝකයකට වැටෙනවා. එහෙම නැත්නම් ලීලාවල් වලට යට වෙනවා. එහෙම නැත්නම් මේ ලෝකයා ගහන ගහන පද වලට නටන්න පටන් ගන්නවා. ඒ නිසා මොනම දෙයක්වත් විනිශ්චය කරන්න එපා. තව එක්කෙනෙක්ගෙන් ඇවිල්ලා සහතික වෙනකම්. අහපු දේ දකින්නකම් විස්තර කරන්න එපා. දකින්න දේ අහනකම් විශ්වාස කරන්න එපා. අපි මෙතෙක් කතා කරලා තියෙන හැමදේම එහෙම ස්ථාවර කරලා චරිතයෙන් සම්පාදනය කරපුවා නැහැ. කියන්නේ ඉස්සල්ලා බලන්න මේ දන්න දෙයක්ද කියන්නේ. ඒක කියනවා අපදානේන සම්පායති කියලා. තමන්ගේ චරිතාපදානේ සාතික කළා කියන්න පුළුවන් දෙයක් නම් බුදුරජාණන් වහන්සේ ඉස්සරහ කිව්ව ප්‍රශ්නයක් නැහැ. මේ භාගෙට දාන්න මේ ලූ ප්‍රත්‍ය දාලා පරොක්ඛාවෙන් කතා කරන එක තමයි අද තියෙන sannivedanaye තියෙන්නේ. ඇතුළත් එච්චරම තමයි. මේක දිහා කොච්චරලා බලන් හිටියත් තමන්ගේ තියෙන චපලකම මිස තමන්ගේ තියෙන අවිද්‍යාව මිස මේකේ හරයක් මේකේ සාරයක් මේකේ අරටුවක් හොයන්න බෑ. පොඩි ජොලියක් යනවා මේක. මං කොච්චර මේක මගේ කියාගෙන හිටියද දැන්වත් කියනවා ඒ වුණාට හොඳට හොයලා බැලුවොත් ඒකේ මේක සමහර වෙලාවට බොරු කරලා පෙන්නනවා. ඒ නිසා මේක දිගට කරන්ඩ බුදුන් පෞරුෂත්වයක් ඕන. දිගට පවත්තාන දිගට පෞරුෂත්වයක් ඕනේ. ඒ පෞරුෂත්වයේ පිණිස මේකත් එක ජවනිකාවක් විතරක් කරගන්න, එක හීනයක් විතරක් කරගන්න, එක හීනෙන් රාත්‍රියේ ගත වෙන්න බෑනේ ලක්ෂයක් පේනවා. අන්න හැම දෙයකටම අවදීන් ගත කරා. හයවෙනි ප්‍රශ්නය අතිපූජනීය ලොකු ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව পাයට දැනෙන ස්පර්ශ මත සක්මන ආරඹමි. එවිට ගොදුරු බිමට පැමිණේ. සිතුවිලි නම් කළ සැනින් ඒවා බොඳ වී යයි. සිතුවිලි මාහට දැනෙන්නේ ගොදුරු බිම නැමැති ජලතලය මත පිපෙන සබන් බුබුලු මෙන්ය. ඒවා හඳුනාගත් සැනින් පුපුරා යයි. ඒවා ජලතලය හා ගැටීමක් නැත. නමුත් සතිය නැමැති ජලතලය නිසලව පවතින බවයි. සිතට අමුතු ප්‍රබෝධාත්මක හැඟීමක් ඇත. රාගය හා ద్వේෂය හඳුනාගත් විට එයද නැති වී යයි. නමුත් ඒ දෙකේදී Papuව පිච්චෙනවා වැනි දැනීමක් ඇතිවේ. ගොදුරු බිමේ සිටින විට රිලවුන්ගේ ගඳට අමනාපයද කෑමවල සුවඳට මනාපයද හඳුනාගත් සැනින් එයද පලා ගියේය. මාගේ භාවනාවේ අඩුපාඩු පෙන්වා දෙන සේක්වා. ඔබ ගොදුරු බිම හෝ මගේ කියලා ඒක හෝ අල්ලගන්න පෙළඹෙනවා අන්තිමට. පොදුම තමයි ക്ഷേම භූමියේ tempat භූම කියලා. නමුත් ඒක බලනකොට එහෙම එක්කුත් නැහැ. ඒක නිකන් හරියට පිළිමිබුවක් ඇති කරන දර්පණ තලයක් වගේ. දර්පණ තලේ මොකක්වත් ඇති කරන්නේ තියෙන දේ ඡායාව වටන එක විතරයි පේන්නේ. නමුත් ඒකට ගියාට පස්සේ උඟාක් ලේසි මේ කාමෙන් ඈත් වෙලා තියෙන බව එතකොට 100%ක්ම සාතිකයි. කාම සංඥාවෙන් ඈත් වෙලා තියෙන බව 100%ක්ම සාතිකයි. දැන් තියෙන්නේ රූප සහ රූප සංඥා විතරයි. ඒක ගොඩාක් පිරිසිදු අවස්ථාවක්. හැබැයි තාම කාම ලෝකයේ තිබුණ ෂටමායාවී ගති ටික, චපල ගති ටික, මුසාව, මනෝවිකාර ගොඩාක් වැඩ කරනවා. ඉතින් ප්‍රශ්නයක් නැහැ. නඩුවෙන් දිනුවත් එකයි පෙරදුනත් එකයි. ගොඩාක් ඉඳ ඉඳ ඉඳ ඉඳ තේරෙනවා මේ අතහැරපු කාමේශා කාම සංඥාව පොඩි සාන්තියක් නෙවෙයි කියලා දීලා තියෙන හැබැයි හිතේ විවිකයක් දෙන්නේ හිත මේ රූප හා රූප සංඥාවල අතර අර වගේම ප්‍රශ්නයක් ඇති කරගෙන ගැටි ගැටි ඉන්නවා. ඒක වටිනවා කාමයේ කාම සංඥාවල තියනට වඩා. ඉතින් මේක නිසා මේක ආර්ය පරිශීනක් කියලා හිතාගෙන කවුරු හරි කිව්වට කරනවා වගේ දිගට කරගෙන යන්න ඔගේ දිනුවත් පෙරදුනක් සමාන ලකුණු තියෙන්නේ. ජය පරාජය සැප දුක යසස ආයස කොයි එකෙත් අරතරන් ලොකු වෙනසක් නැහැ. ඒ නිසා මේක සක්‍රීයව ඉදිලා ඉන්න ජයට පරාජයට එච්චර ලොකු සැලීමක් ඇති කරගන්න නැතුව. හත්වෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්ස පර්යංක භාවනාව මගේ මූල කර්මස්ථානය පිම්බීම හැකිලීමය පර්යංකයේ ඉඳගෙන ස්වල්ප මොහොතකින් පිම්බීම හැකිලීම ඊතා සියුම්ව දැනී නොදැනී යයි ඉන්පසු සිත හිස් අවකාශයකට පත්වේ මෙහි කිසිවක් නොමැත සිතට කයට කිසිදු දරතයක් පරිලාහයක් නොමැත ඊතා සැනසිලිදායක සුවදායක තත්වයකි ගෞරවනීය ඔබ වහන්සේ නිතර දෙවිලේ විඳින निराமிස සුවය මාද මේ මොහොතේ විඳින බව දැනී සිතට විශාල ප්‍රීතියක් සතුටක් ඇතිවිය. වෙනදා දැනෙන නිදිමත වේදනා ආදී සියල්ල අද කය හැර දමා ගොස් ඇතිසේය. උදේ දාණයට gediya ගැසීමට ස්වල්ප මොහොතකට පෙර මෙම හිස් අවකාශයේ සිට නැවත මූල කර්මස්ථානය ප්‍රකට විය. ඒ පිළිබඳ මනාප අමනාප ඇති කර නොගෙන සිදුවන දේ පසෙක සිට නිරීක්ෂණය කළෙමි. සතිමත් බව දියුණු කර ගැනීමට උපදෙස් ලබා දෙන සේක්වා. මේක නිකන් හරියට අර තමන් වැඩිහිටියෙක් අත්තම්ම කෙනෙක් සියා කෙනෙක් වගේ ඉඳලා ළමයි සෙල්ලම් කරන සෙල්ලම්ගේකට ගියාට පස්සේ වැලිපත්තු වෙන ළමෙන්ගේ සෙල්ලමට අපිට සම්බන්ධ වෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි දන්නවා මේක මේ ළමයා සනසන්න කරන දෙයක් මිසක් ආවේ වැලි වලට බත් කියන්නේ ළමයි. පොල් කටට පිඟාන කියන්නේ කුට්ටිය කියන්නේ ළමයි. අපිට කීයක ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ ਸਰවඥාන්සේ මේ ලෝකයා අත ගන්න දේවල් සියල්ල මත ගන්නවා. ඒක සම්මර්ෂණය කරන මිසක පරාමර්ශණය කරන්නේ නැහැ. ඉතින් කට්ටිය කියනයි බුදුහාමුදුරේ නම් අපි අත ගන්න දේවල් අත ගන්න කියලා බුදුහාමුදුරුත් අත ගන්නවා තමයි. උන්වහන්සේ වෝහාරයේ වෙනස සම්මර්ෂණය කරන පරාමර්ශණය මේක මගේ කියලා දැඩි කර ගැනීමක් නැහැ. ඉතින් ඒක කට්ටායන් කීපකින් සිද්ධ වෙන්නේ ඉස්ලාම මේ කාමේ සහ කාම ලෝකේ මම නෙවෙයි මගේ නෙවෙයි කිව්වට පස්සේ ඊගාවට රූප ලෝකේ ඇවිල්ලා වගේ අපිට අරකෙම පිළිඹුවක් වෙන්න ගහක හේව නැල්ල වගේ එකක්. ඊට පස්සේ අරූපේ ඇවිල්ලා ඒ වගේම පිළිඹුවක් කරනවා. ඒ වගේ තමයි කාම තණ්හාව කියලා කියන්නේ මේ කාමයේ එක සෙල්ලම් කරන රණ්ඩු සරුවේ. ඊට පස්සේ රූපයත් එක්ක කරන සෙල්ලමට භව තණ්හාව කියනවා. රූපේ නැතිවීමත් එක්ක කරන සෙල්ලමට විභව තණ්හාව කියනවා. අරකම ගොරෝසු එක සියුම් වෙවි සියුම් වෙවි යන. ඉතින් යනකොට අපිට තේරෙනවා මේ ළමයින්ගේ සෙල්ලම් ගේකට ගියාට පස්සේ අපි මේ සෙල්ලම් බඩුවට මේ ළමයි කියන වගේ කියමින් මෙතන රඟපාන්නේ මේ පොඩි කාගේ හිතමන අපි පිනා මිසක්කා අපි මේ රැවටිලා නෙවෙයි. ඉතින් මේ රැවටීමෙන් රැවටීම නැත්තට යන එක සැරේ නෙවෙයි. අවස්ථා 3 4කින් සිද්ධ වෙන්න නිසා ඒක අහම්බයක්වත් ඒක කාගේ හරි උනන්දුකින් ඉච්ච එකක් නෙවෙයි. තාම සපයගෙමින් සපයගනිමින් සපයගනිමින් සපයගනිමින් යනවා හැම තැනදීම තහවුරු කරගෙන තහවුරු කරගෙන යන්නේ. ඇති ඒක ප්‍රතිපදාව කියලා අපි කියනවා. ලුණු ගෙඩියක පොත්ත ගලනවා. එකක් ගැලුවට පස්සේ පොත්තක් කම්බෙනවා. ඒක ගලවන එකට තව එකක් කම්බෙනවා. දිගට දිගට දිගට දිගට කරගෙන යන එකයි තියෙන්නේ. ඒතර තමයි තියෙනවා ගලවන්න එන්න එන එන එන එන පොත්ත සිව්. එන එන පොත්තේ පැංගිරිය අඩුයි. අන්තිමට වහනකොට මේ මදයක් ඇත්තෙත් නැහැ. ආන්නේ විදිහට පොතු ගහගෙන මේ මුඩු මුඩු මුල් මුල් පෙති අයින් කරලා අර පැංගිරි තියෙන පොති අයින් කරලා යට යට පොතු වලට ගියාගේ දැන් ඊට පස්සේ හරි ලේසි. ලේසි කියන්නේ මේ බලංකාරයගේ සුමානයක වැඩ පොඩු කාර්යයට ගත්ත පොල්ලක් නෙලාගෙන යන එකයි තියෙන්නේ වරුවෙන් ඉවර කරන්න පුළුවන්. හැබැයි ඉවර නෑ තව. මේකම කරන්න ඕන. කර කර ඉන්නකොට තමයි අපිට මේක නිෂ්ඨාවක් දැක් ගන්න පුළුවන් වෙන්නේ. 8වෙනි ප්‍රශ්නය අති ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ ලබා දුන් උපදෙස් මත වර්තමාන අරමුණේ ආශ්වාස ප්‍රශ්වාස කෙරෙහි සහ සක්මන් භාවනාවේ පාද පොළවට ස්පර්ශවන ස්ථාන කෙරෙහි අවධානය යොමු කරගෙන දීර්ඝ කාලයක් පුහුණු වීමේ ප්‍රතිඵලයක් වශයෙන් සක්මන සහ ආනාපානය පටන් ගන්නා විටම ශරීරයේ කම්පන චංචල උණුසුම සීතල ආදී ධාතු ගුණ ප්‍රකට වෙනවා. එවිට ශරීරයට දැනෙන වේදනා ශරීර කොටස ඉස්මතු නොවි පිටස්තර දෙයක් විදියටද හුදු වේදනාවක් විදියට සහ සිතට නැගෙන සිතුවිලිද තීරයක් මත දිස්වි නැති වී යන ආකාරය දකින ලෙස පිටස්තරව බලාගෙන ඉන්න පුළුවන්. මෙවැනි අවස්ථාවල පුදුමාකාර නිදහසක් සිතට දැනෙනවා. ඉහත ආකාරයට කය කය විදියට දැනෙන විට ඇහෙන ශබ්ද කෙරෙහිද දකින රූප කෙරෙහිද ප්‍රතිචාර නොදක්වා මනස නිදහසේ පවතිනවා. එදිනෙදා ජීවිතයේ සමහර විට සක්මන හෝ ආනාපාන සති භාවනාව නොකරන අවස්ථාවේද මෙවැනි ධාතු ගුණ ඉස්මතු වෙනවා. එවිට පුදුමාකාර සැහැල්ලුවකින් වැඩ කරගෙන යනවා. කය කය විදියට දැනෙන විට එනම් කායානුපස්සනාව වැඩෙන විට ඇසට කනට නාසයට කයට සහ මනසට එන අරමුණු මමත්වෙන් අල්ලා ගැනීමක් නොවන ස්වභාවය නිසාද ইহත ආකාරයට එන අරමුණු කෙරෙහි ප්‍රතිචාර නොදක්වා ඔහේ ඉන්න පුළුවන් ගතිය එන්නේ පින්වත් ස්වාමින් වහන්ස මාගේ මේ අදහස නිවැරදිද නිවැරදි දැයි පහදා දෙන සේක්වා එමෙන්ම මම භාවනාවෙන් ලබාගත් අත්දැකීම් පිළිබඳව ඔබ වහන්සේගේ අදහස් සහ උපදෙස් දෙපා නැමද ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. මේක සරුවඥ දේශනාචින්නේ නිබ්බින්දති විරජ්‍යති නිබ්බින්දන් නිබ්බින්දති විරජ්‍යති විරජ්‍යං විමුක්තති විමුක්තන්තං විමුක්තිං විමුක්තමිති ඥානං හෝති කිය. අපි යමක් ඕනටට විඳින්න කිය නැත්නම් ඒක ඉබේ විරංජන වෙන්න පටන් ගන්නවා. ඕනේ දෙයකට අපි ඇලි ගලි වාසය කරන්න කිව්වොත් තමයි ඒක කැපිපෙන දෙයක් බාටපත් වෙලා අපිට වහලා ගන්න. ඒව පිළිබඳ වින්දනය අඩු වෙච්ච ගමන් නිර්වින්දනය කියලා කියනවා නිබ්බින්දති කියනවා. නිබ්බින්දනය වෙච්ච ගමන් බාරන රූපේ විරංජන වෙන්න පටන් ගන්නවා. සාපයක් වගේ. හරියට ඊශ්වරගේ තුන්වෙනි ඇහෙන් බැලුවා වගේ. විරංජනේ වෙනකොටම මේකේ විමුක්ත වෙනවා. ඒකට ඇලීමක් ඇති වෙන්නේ නැහැ. විමුක්ති වෙච්චට පස්සේ තේරෙනවා මේක විමුක්ත වුණා කියලා. ඒ නිසා අපි මේ විඳින්න යෑමෙන් තමයි ওই තියෙන දේවල් උපමට්ටම් දාගෙන රූපලාවන්‍ය දාගෙන අඟරපපා කුළුපපා කොමලපපා අපි ළඟට එන්නේ. විඳින්න නැත්නම් ඔය එකක්වත් කොමලපන්නේ නැහැ. තන්න රති රංගඩ තුනෙත් එච්චරයි. ගීගී අතරන දවසේ නාටිකාංගනාඩ තුනේ එච්චරයි. මේක නිකමට අර විසිල් ගාලා අප්පුඩි ගා බලන්න පටන් ගත්තොත් අර ගොල්ලෝ වට්ටක නැටුම් උඩරට නැටුම් කටුසු නැටුම් දානවා. බිත්තිපැත්තේ හැරුණාට පස්සේ ඉවරයි. නැටුම් ඔක්කොම ඉවරයි. ලුකුසාංශ කියනවා ඉන්නකොට ඒ හොඳ නෑ හැබැයි කියන එක. මේ මිනිස්සේ කවුරු දවස් 365කට පස්සේ ඇස්සේ මේ හැවිලා අපිට ලুকু දානයක් දෙනවා. මුළු රෑ මේ ඉඳලා. පාන්දර දවල් දාන. අපිට ඒක එපා නම් අපි බිත්ති දිහා හැරලා බුදියාගෙන ඉන්නවා. අර මනුස්සයගේ මුළු අවුරුද්දෙම වැඩ කෑම රුචිය නිසා අපි ගණන් ගන්නෑ. මෙච්චරයි. තීමනුසර ගියත ඇග නෑ අවුරුදු 300ට පස්සේ කිව්ව කොහොමද කාපන් ස්වාමීන් වහන්සේ කියලා. බෑ. චාරමනුසය ඉන්නේ ඇත්ත තමයි. ගම් වතුර ගෙවම් කරගෙන ලයිසන් අරගෙන ඔක්කොම කරලා එනවා. දාන්නේ හැදුවට අපි කන්නේ එපා වෙනවා කෑම. ඒසට වින්දනයක් නෑ. ඒසට ඒ කෑම රුචියක් එන්නේත් නෑ. ඉතින් ඒකේ නිදහස්. ඉතින් එහෙම කරන්නේ නැහැ අපි තරහ වෙයි කියලා මොනවද කනවනේ. ඉතින් බඩ එකක් කොහොම. අනේ අර වන්ත අච්චර මහන්ති වෙලා ගෙන අපේ කියලා කමන්නේ පිටක් විතර දීපන් කියලා කනවා. කෑවොත් බඩේ. ඉච්චර අවුරුද්දකට සැරයක් එන මිනිස්සයා අනුකම්පා කරලා කණ්ඩ යන්නේ කෑම කෑම අරුචි නම් නොකා හිටපන්. ඉතින් සා මුළු ලෝකෙම රස වින්දට මේ ලෝකේ රස වින්දනේ නැතර කරපු ගමන් ලෝකේ බොහොම විරංජනේ වෙච්ච දෙයක් බාටපත් වෙනවා. විරංජනේ වීම හරහා එයින් අපි විමුක්ත වෙනවා. ඒක රංජනය කරන්න පටන් අරගත්තොත් රස විඳින්න පටන් අරගත්තොත් ගුණෙක් වගේ මෝඩෙක් වගේ මොකාද වගේ ඉතින් ලෝකේ උඩ ගොජ දම තමයි එනවා අපි ගාව. ඉතින් ඒ නිසා ඒක අවස්ථා කීපකින් සිද්ධ වෙන්නේ. ඒක හැම කෙනාටම සිද්ධ වෙන හැම පරියන්කේදී මොක සිද්ධ වෙනවා. අරමුණ එපා වෙනවා. අරමුණ නිරස වෙනවා. දැන් මේ නිවනට යන්න කියලා දැනගත්තා නම් ඒක ගොඩ. අයියෝ අරමුණේ පාවුණා නිරස වුණා දමල ගහලා ගියොත් ආයෙ කබලෙ ලිපට වැටෙනවා වගේ ආය කාමයට වැටෙන. ඒ නීරස වීම බරපතල නිවනට ළඟා වීමක්. අන්නේ ඒක ලියන්න පුළුවන් නම් ඒක කරන්න පුළුවන් නම් ඒකට අනුග්‍රහ කරන්න පුළුවන් නම් අපි අමානුෂිකයි වගේ. මනුස්ස ලීලාවක් පේන්නේ නැහැ. මෙච්චර මේ කේක් හදලා අයිසින් දාගෙන ලස්සනට ගෙනලා පූජා කරාට පස්සේ අහක බලාගත්තොත් අයිට වැඩිය දඬුවමක් නැහැ ඒ කෙනාට. දෙන්න තියෙන එකම දේත් එච්චරයි. නෑ නිබ්බින්දති විරජ්‍යති විරජ්‍යම් විමුක්තති විමුක්තම් විමුක්තමිති ඥානං හෝති. කවුරු තරහ වුණත් කරන්න දෙයක් නෑ. ඒ විරංජනය විමුක්තිය විරංජනය සහ විමුක්තිය. නිර්වින්දනය විරංජනය සහ විමුක්තිය. ඒවත් නිතරම සිද්ධ වෙනවා. ඒක නැති කරන්න තමයි අපි මේ নানা ආකාර ආලවට්ටම් දාන්නේ. নানা ආකාර වෙලඳ මේ විනෝදාන්ත හොයාගෙන ත්‍රිප බලමින් සද්ධාහමෙන් ගත් බලමින් ඉන්නේ ඔන්න විරංජනේ නොවියෙන් පිණිසයි. කොහොම වුණත් ඉරට හඳර කෙලිනෝ කියා හොර රාසේ කාලේ වියකෙනවා. net අදහන්නට බැරි ලෙස රූපේ කිමින් මැකී යනවා. කොච්චර ඔළුව කළු පාට කරත් කොච්චර ප්ලාස්ටික් සර්ජරි දැම්මත් ඔය කොච්චර රූපලාවන්‍ය දැම්මත් ඔක නැතිව විතර තමයි ලස්සන නැහැ. එහෙම ඔක්කොම දාගෙන ඉඳලා වැස්සක් වැහපන් හොදාගෙන ඵලයන් තීරම එතකොට තියෙනවා ඌ හිත තිබුණු தත්ත්වය හොඳයි කියන. නාකපනා වැසි වස්න වෙලේ සුජාතාතමෝ පැමිණි විලාසෙන් මට එන්නට බෑ මොකද මේකප් එකක් සෙට් අනින්නේ. වෙන එකක් ප්‍රශ්න නෑ. නවවෙනි ප්‍රශ්නය. නෑනේ මං කිව්වේ නෑ කියන්නේ. මම සින්දු සින්දු කියන පටන් ගත්තා විතරයි. කමන්නේ අපි යන්න නවයේ ඉලක්කම හොඳ ගන්න නවයේ කියන්නේ. නවවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ උදෑසන සක්මන් ශාලාවේදී එක දිගටම ලනුපැදුර දිගේ දකුණ වම යනුවෙන් සතිමත්ව ඇවිදිමින් යාමේදී සිත කඩින් කඩ විසිරෙන බව දැනිනි. එම නිසා එම ශාලාවේ ලනුපැදුර එලා ඇති සීමාවේ ඇති කුළුණු අතර කෙටි දුරවල් සිතින් ලකුණු කර ගනිමින් දකුණ වම යනුවෙන් සක්මන සිදුවිය. එවිට සතිමත් බව ශක්තිමත් විනි. ඉන්පසු ලනුපැදුරේ ගොරෝසු බව ඊටා හොඳින් පතුලට දැනෙන්නට විය. ක්‍රමයෙන් ඇවිද යාමේ වේගය අඩු විය. සුතමය ඥානයේ අනුව මේ ගොරෝසු බව දැනෙන්නේ හේතුඵල ධර්මතාවය නිසාය යන්න වැටහිනි. යටිපතුල යටිපතුලේ දැනෙන ස්වභාවය හා ලනුපැදුර යන හේතුන් එකතු වීම හා ඒ හේතු නැතිවීම යන්න නිරීක්ෂණය විනි. ටික වේලාවකින් නම් නම් නොකර යටිපතුලට දැනෙන ස්වභාවයට සතිමත් විනි. බොහෝ වේලා එකතැනම සිටගෙන දෑස් පියාගෙන යටිපතුලට දැනෙන දැනීමට සිට සතිමත් විනි. යටිපතුල පිටිපතුල ඇතුළු මුළු පතුලේම ඇතුළත ඇඹරෙන තද වෙන බර වෙන ගැහෙන බවක් අත්විඳිනි. එය ඊටා කෙටි වේලාවකට සීමා විය. සක්මන් කාලය අවසන් වීම මත පර්යංකයට ගියමි. සතිමත්ව සක්මන් කිරීමෙන් පසු පර්යංකේ වාඩි වී ආශ්වාසයට හා ප්‍රශ්වාසයට සතිමත් වීමට උත්සාහ කළත් වහවහ සිත විසිරෙන්නට විය. ඔබ වහන්සේ දේශනා කළ නීවරණත් කමඨහනකට ගන්නට පුළුවන් යන්න වහා සීපත් විය. ඒ අනුව සිත විසිරෙනවා යන්න සිතටම සතිය යොමු කෙරිනි. ඊතා ඉක්මනින් සිත තැන්පත් විය. කය ඊතා සුව පහසු විය. ආශ්වාසයේදී නාසිකාග්‍රේ හැපීම, උදරය පිම්බීම, ප්‍රශ්වාසයේදී උදරය හැකිලිම, ප්‍රශ්වාස වායුව කැඩි කැඩි පිටවීම, ආශ්වාස වාතත් සිසිල සහ ප්‍රශ්වාස වායුවේ උණුසුම යනාදිය නිරීක්ෂණය විය. මෙසේ ආශ්වාසයට ප්‍රශ්වාසයට සතිමත්ව සිටීමේදී එක්වරම ඉදිරියේ මුහුණේ ඇටසැකිල්ලක් සුදු වර්ණයෙන් දිස්විය. මේ දර්ශනයෙන් පිළිබිඹු වන්නේ දෙතිස් කුණපය මා සතිමත්ව මෙනෙහි කළ යුතු කමඨහනද යන්න කරුණාවෙන් මා වෙත පහදා දෙන ලෙස ගෞරවනීය ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. සතිමත්ව සක්මන් කිරීමේදී හා සතිමත් ආනාපානයේදී උපත උපදවාගත් නීවරණ වලින් මිදුණු බලගතු කුසල චිත්තක්ෂණ සමුදාය ඔබ වහන්සේට ගුරු පූජාවක් වේවා. මේකදී වාක්‍ය තුන හතරක් ගත්තොත් සක්මන් කරනකොට හිත විසිරී යෑම පේන්න පටන් ගන්නවා කියලා රචනයේ පටන් ගන්නකොට දෙවෙනි තුන්වෙනි වාක්‍යය කියනවා. ඊට පස්සේ පරියන්කේදී කියනවා මේ හිත විසිරී යෑම නිවර නිසා වෙලා තියෙනවා මම ඒක භාවනාවට ලක් කරනවා කියලා. එතකොට මේ හිත විසිරී යාම ඉස්සල්ලා කරදරයක් විදිහට සලකලා පස්සේ ඒක අරමුණු කරපු කතාවක් ධර්මයට යනකම්ම බොහොම ප්‍රබුද්ධව ඉදිරියට යනවා. එතකොට මේ හිත විසිරී යාම පහාණය කර යුතු අධහැරිය යුතු දෙයක් විදිහ තමයි පේන්නේ. නමුත් මොනේ යට තැකිලා ගියවා ඒක ගත යුත්තක් විදිහට ලියලා තියෙනවා. මේක වෙන්නේ නැති මගේ කමටහන ඒක ස්වාමීන් වහන්සේ මොකද කියන්නේ කියලා. ඒකත් අර වගේම තමයි. මතුවෙන මොනවා හරි ඇල්ලුවොත් ඒ මතින් කෙලස් උපදිනවා. ඒක අතහැරලා දාන්න තියෙන හැකියාව තමයි අපි බලන්නේ. කොහෙදෝ යන එකක් ඇවිල්ලා අපිට අර්ථකථන දෙනවා. මේකේ මොකක් හරි ඉඟියක් තියෙනවද දන්නේ නැහැ ඒ නිසා හිත විසිරියාම පිළිබඳ ලියලා තියෙන වාක්‍ය දෙකේදී හිත විසිරියාම කෙරේ දක්වන ආකල්පයත් භවනා කරන ඉන්නකොට මේ පේන මූණේ යටසැකිල්ල කෙරේ දක්වන ආකල්පයත් ආනාපාන දක්වන ආකල්පය සමහිත වෙනකන් සම මට්ටමට එනකන් තව සුද්ධ කරන දේවල් තියෙනවා. තව පොලිෂ් කරන දේවල් තියෙනවා. ඒ නිසා ඒ කොයි වෙලාවක හරි මම දැන් අසත්‍යමත් කියලා දැනගත්තා නම් ඒක විශාල ලාභයක්. අන්න ඒක පිටමද පශ්චාත්තාප නොවී ඉන්න පුළුවන් නම් අපි සතිය ඇතුණත් සතුට වෙනවා නැත්නම් කනකාටු වෙන්නේ නැහැ. සතිය නැතුණත් කනකාටු වෙන්නේ නැහැ. ඒතර අපිට කොයි වෙලාවකවත් නැහැ කනකාටු වෙන්න වෙලාව. ආන්න මේ විදිහට මේ ආවයි කියලා සතුට වෙන්නත් එපා ගියයි කියලා කනකාටු වෙන්නෙත් නැතුව සත්‍ය අසතියටත් එහෙමනම් මූණයට හැකිලිටත් එහෙමනම් ආනාපානටත් එහෙමනම් ඉදිරියට අපිට පේනවා වලකොඩලි සමතලාවී යෑමක් වෙනවා. ඒ ඒට කිට්ටු කරලා ලියලා තියෙනවා රචනයේ. නමුත් ඒක තේමා කරගන්න තරම් තාම පිරිසුදු වෙලා නැහැ. ඉතින් ඒ නිසා ඉදිරියට මතුවෙන කොයි දේවත් අල්ලන්න එපා. ඇල්ලුවොත් අහු වෙනවා කියලා හිතාගන්න. ඒව එන්නේ යණ්ඩයි ඒ පේන දේවල් වල තාරාතිරම් මනින්න එපා. හීන පලාපල බලන්න යන්න එපා. පේන කියන්නේ යන්න එපා. කියපු ගමන් අපි අහුවෙනවා. අතහැරියයි කියලා කවදාවත් හානියක් වෙන්නේ නැහැ. ඉන්නෝනගේ ආපහුවේ. ලැබපු ධානයක් මාර්ගඵලයක් වුණත් අතහැරියයි කියලා බය වෙන්න එපා. ඒක මට උරුම නම් ඒකේයි. එතන අම්බිච්ච ගාමේක අහුලගෙන තට මෙව කරන්න හදනවා නම් අපි අවස්ථාවාදී වෙනවා. ඒක නිසා වැඩි අවධානයකින් යොමු කරන්න පුළුවන් මේක අසාධාරණ වෙන්න ඇති මේ අසත්‍ය තේරෙනවා නම් අන්න ඒකට තලතුණා විදියට මුණ දෙන්න කියන එකයි කියන්නේ. 10 වෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ දැනීම් තුලම සිත පවත්වයි. පෙරට වඩා දැනුණු වේදනා දරා සිටීමටද හැක. සතියත් පවතී. වරක පර්යංකය තුල රැඳී සිටින කාලයත් අඩු වැඩි වෙයි. සිතුවිලි බහුලය. වර්තමානය තුල මොනවදෝ කියවයි. සමහර වෙලාවට පර්යංකය සක්මන තුල මොනවා කරනවාද කියලත් නොතේරේ. වරක කැළඹේ, වරක සංසුන් වේ. නොතේරෙන द्वේෂයක් මතුවීගෙන එන බවට ඉඟියක් වැනිය. මීට පෙර වීතික්කම වූ බවක් දනිමි. නමුත් දැන් පෙරට වඩා අඩු බවක් තේරේ. උත්සාහ දරාත් ඇත. ඔබ වහන්සේ අපට දෙන අවවාද අනුව තව දුරටත් පිට නොකිරීමට වෙරදරමු. ස්වාමින් වහන්ස මේ සතිය තුල අන්දේයෙක් ගොළුවෙක් බිහිරෙක් මලමිනියක් වගේම සිටීමට උත්සාහ කරමි. වේදනාව වේදයක් ලෙස ඔබ වහන්සේ කියන ආකාරයට බලා සිටිමි. ඊයේ දින ධර්ම දේශනාවත් මාහට මහත් උපකාරයකි. ස්වාමින් වහන්ස පර්යංකයේ දැනෙන වේදනාව පුපුරා යනතුරු බලා සිටීමට නොහැකිව ඉරියව් මාරු කරන්න සිතක් ඉපදී ඉරියව් මාරු කරමි. එවිට විශාල සහනයකි. නිමක් නොකරන තැනක් ඇති බව මට හැඟේ. වේදනාව තුල. තෙරුවන් සරණයි. ඒ විදිහට කකුල මාරු කරන්න උනන්දු කරන එක නෙවෙයි කියන්නේ. ඒකට කාගෙන ඉන්න එකත් හොඳයි. නැත්තම් යෝගාවචරයක් වගේ කකුල මාරු කරන්න SMS. slowly, mindfully, silently. කරන එක නැවතිල්ල කරන්න, සතියෙන් කරන්න, කිසිම සද්දයක් නැගෙන විදිහට කරන්න. බලන්න කෙරුවට පස්සේ මට සතිය පණ පෙවෙනවද කියලා. සතිය පණ ගැන්නේනෝ නම් ඉරියව් මාරු කරා කියලා වෙනසක් නැහැ. ඒ වෙලාවේ හැම ඉරියව් මාරුවකදීම වැඩි කෙනා ඉරියාපත සංදි කියලා සංදියේ සතිය පිටවන්න පුරුදු වුණා නම් එමන්සට හතර ඉරියව්වෙම සතියපත් වෙන්න පුළුවන්. ඒ නිසා මේ විදිහට මාරු කිරීමත් භාවනාවටම අත්දැකීමක් කරගන්න පුළුවන්. භාවනා ඉරියව් මාරු නොකරත් සත්‍ය සමාධියට නතර කරන්න පුළුවන් කමකුත් තියෙනවා. ඒ දෙකේ අතර කිසි වෙනසක් නැහැ. ඉරියව් මාරු නොකර සත්‍ය පවත්තලා ඉන සමාධියත් ඉරියව් නැවතිල්ලේ මාරු කරලා සතියෙන් මාරු කරලා නිස්සද්දව මාරු කරලා ඊට පස්සේ අඩේ මේ කරපු එක නිසා මට හිතේ අලුත් වීමක් වුණා කියලා දැනගෙන ඇති වෙන සමාධියෙත් මැල්ල බැලුවොත් කිසි වෙනසක් නැහැ. ඉස්සරහට යන්න යන්න යෝගාවචර ඒ වගේ මේ ක්‍රමසා විද්‍ය අතර කිසිම ගන්න දෙයක් නැහැ. දිගට කරගෙන යනකොට ඔක්කොම වලකොඩැලි සමතලා වෙලා යනවා. අවසාන ප්‍රශ්නය තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. මම මේ වනසුනට පැමිණි තෙවන අවස්ථාව වන අතර මේ දින කිහිපය පුරාවටම කමඨහන් වාර්තා ලියා උපදෙස් ලබාගත් යෝගාවචරයෙක් වෙමි. සක්මන් භාවනාව. වම දකුණ වශයෙන් මූලික කමඨහන ලෙසගෙන භාවනාව ආරම්භ කළත් ටික වේලාවකදී পায় තබන මොහොතේම ඇතිවන නැතිවන ආකාරය දැනුනි. දැනුණු අතර තව දුරටත් සක්මන් කිරීමේදී මනාප අමනාප බවකින් තොරව කිසිදු සිතුවිල්ලක් ඇති නොවි සරුංගලයක් පාවී යන්නාසේ નિરાයාසයෙන්ම සක්මන් භාවනාවේ යෙදුනි. පරියංකය ආනාපාන සතිය මූලික කමඨහන ලෙසගෙන නාසිකා අග්‍රයේ සිත තබාගෙන ආශ්වාස ප්‍රශ්වාසයේ යෙදෙන ආශ්වාස ප්‍රශ්වාසයේ යෙදෙන විට හුස්මේ දිග කොට බව හඳුනාගත් අතර තව දුරටත් සතිමත් වීමේදී මෝටරයක් ක්‍රියාත්මක කළ පසු එය ඉබේ ක්‍රියාත්මක වන්නාසේ નિરાයාසයෙන්ම ඊතා වේගවත්ව ආශ්වාසය හා ප්‍රශ්වාසය සිදු වූ අතර කිසිදු සිතුවිල්ලක් ඇති නොවි ක්‍රම ක්‍රමයෙන් හුස්මේ වේගය අඩු වී හුස්ම නොදැනී ගිය අතර තව දුරටත් සතිමත් වීමේදී හුස්ම නැති වී යන මොහොතේදී සරුංගලය නූලෙන් කැඩී ඉබාගාතේ යන්නාසේ දැනුනි. මේ අවස්ථාවේදී තල දර්පණයකින් මුහුණ බැලූ විට පෙනෙන ආකාරයට විඥාණය බැහැර වී මරණය සිදුවන ආකාරයත් මృత ශරීරයේ ධාතු සියල්ල ස්වභාව ධර්මයට එකතු වන ආකාරයට දිස්වන්නට විය. ගෞරවනීය ස්වාමින් වහන්ස මා කෙරෙහි අනුකම්පාවෙන් වැරදි ඇතනම් සමාවී නිවැරදි දේ පෙන්වා දී ඉදිරියට භාවනාව දියුණු කර ගැනීමට උපදෙස් ලබා දෙනමෙන් ගෞරව සම්ප්‍රයුක්තව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිර්වාණ සුවයම අත්වේවායි පතමි. මේ විදිහට තමන් මැරෙන වගේ දකින්න එකත් විඥානීය මායාවක්. ඒකල විඥානේ නිකන් අපි නිවන් දක්කන්න හදනවා වගේ නිකන් හරක් දක්කනවා වගේ විඥානය එනවා අපිට ගොඩ පෙරක දුරකක් දෙන්න. අසුබේ පෙන්නනවා, මරණේ පෙන්නනවා, নানা ආකාර දේවල් උට කෙල වෙනකොට බංකොලොත් වෙනකොට දාන දහං ගැට. තමයි තියෙන්නේ අහිංසකව තමන්ගේ මූල කර්මත්තාන්ට යන්න මෙවුවා මේ මේ නලවඬ පිනවඬ කරන මායාවල් බව දැනගෙන. ප්‍රශ්නයක් නෑ මේ කාටවත් කරපු එකක් නෙමෙයි තමන්ටම කරපු එකක්. ඒ තරමටම විඥානයේ ෂටයි. ඒ තරමටම මායාකාරී. වැඩිම අඳ අඳ දෙනවා. කාමේ දීලා දෙන්න බැරි නම් මරණේ දෙනවා. ඉතින් මේ දෙන දේවල් කෑවොත් කාමේ කෑවත් එකයි අසුභේ කෑවත් එකයි. මේ විඥානයේ තියෙන වංචනික බව. කරුණාමුකේන දෝසං වංචේති මෙත්තාමුකේන රාගං වංචේති කියලා හැම දෙයක් ඇතුළෙම යටපැත්තේ හංගලා දෙන දෙයක් තියෙනවා. අන්න ඒක දෙකම දැක්කම මේ විඥානයේ දාන දහංගට තව කෙනෙක් එක්ක අපි කතා කරනකොට කොච්චර රැවටිලි කොච්චර මවාපෑම් කොච්චර මේ මාකටිං පාර ඇඩ්වර්ටයිසින් පාර යනවාද කියලා බැලුවොත් ශෙනක නැතුව ඉන තැනක ලොකු සාන්තියක් තියෙනවා. කවුරුත් නැත්නම් කෙන්න ගියාම අපි කාට කියා පාන්නද? ගස්කොළන් වලටද? ගංගා ඇල දොළ වලටද? ඒවට කිව්වත් ඒව නැහැනේ අපිට ප්‍රතිචාර කරන්නේ. තව කෙනෙක් එක්ක ඉන්න තැන කියන්නත් ඉස්සලා යා කාලා උගෙත් අපිට පෙන්නලා අනේ පටලවෙන පටලවිල්ලක් අන්තෝ ජටා බහි ජටා. එනිසා මේ විඥානේ දාන කොක්ක විඥානේ දාන මේ සියුම් උපක්‍රමශීලී බව ෂට බව දැක්කනම් ලෝකෙ ඉච්චරම කැත නෑ මගේ විඥානේ තරම්. ඒ තමයි කැතම ෂටම මායාකාරීම දේ. ඒක දැන ගැනීමමයි අපේ විමුක්තියට මාර්ගය. ඒ නිසා අපි දකින්නත් ඕනේ දැකලා හදා බෙදා ගන්නත් ඕන. සාකච්ඡා කරන්න. එතකොට මේ විඥානයේ දෙන ගැට තියෙනවා. ඒ නිසා ලියලා තියෙන මම මලා ධාතු කොටස් තියෙනවා. හරි කිරියහමගේ හත්පන වාගේ. ਉਹ හත්පොලක් මරන. මැරලා කට්ටියට කියනවා යකෝ මේ ඔළුව සීත වෙලා කකුල සීතලා මැරිලා අඬපියවකෝ මේ මොකද්ද මේ කරන්නේ කියලා. ඌ මැරිලා මේ කට්ටිය ආමංගල්‍ය කරන්නේ දෙකයි අප්සෙට් එකයි. අඬන්නේ නැති එකයි. ඒ වගේ තමයි අපිත් මේ අනුන්ට අඳහව ගන්න ගතිය සෙනග තුලේ ඉන්නකන් රැවටිල්ල. කාර්ය කරන තුරු කාගෙත් රැවටිල්ල. අන්න එක දැක්කනම් සෙනග තුල හිටියත් රැවටිල්ල කරත් රැවටිල්ල බව දන්නවනම් පවු නැහැ. ඒ නිසා අපි ඒක හෙලිදරව් කරන්නේ හෙලිදරව් තමයි මේකට තියෙන උත්තරේ. ඒ නිසා මායා නටාගෙන එනකොටම දැනගන්න මෙයා යන්නේ කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා ඈත තියලා දැනගැනීමේ ඥාණය පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අදට નિયમિત ප්‍රශ්න එපමණයි ස්වාමීන් වහන්සේ. හොඳයි අපි යනවා මේ සක්මන් භාවනාව සඳහා එතකොට අපිට 3 වෙනකම් වෙලාව තියෙනවා. 3ට ගෙඩිය ගහපුවම අපි නැවත රැස් වෙනවා. පරියංක භාවනාවට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.